සමාදන් වීම සඳහා කෙරෙහි අනුකම්පාවෙන් දේශනා කළ සත්‍යර්මයේ විදක් ශ්‍රවණය කරන්ට. ඒ නිසා මුලින්ම හැමදෙනාම එක් නොඑක් අරමුණු වල සිත දුවන්නට නොදී ඕම ඕමනාවේ එකඟ කරගෙන මේ මොහොතේදී මේ ධර්මයේ ශ්‍රවණය කරන්නට මුතුනේ මම බොහොම තාම කරුණු ටිකක් කියලා දෙන්න බලාපොරොත්තු වෙනවා උත්සාහවත් වෙනවා. මේ තාම කරුණු ඇත්තටම ලෝකෙ මට්ටමේ අපි එදිනදා ජීවත් වෙන මට්ටමේ මානසික මට්ටමකට ඇහැකට පෙනෙන්නේ නැහැ. බොහොම සියුම් දහම් කරුණු ටිකක් බුදුරජාණන් වහන්සේ ධර්මය කියලා පැහැදිලි කළේ වෙන මොකුත් නෙමෙයි හැමදාම ලෝකේ පැවතුණු පවතින නමුත් හැමදාම ලෝකයට නොපෙනෙන ලෝකයට නැත්තම් හැමදාම පැවතුණු පවතින ඒත් අපිට නොපෙනෙන අපේ ජීවිතවලම පවතින ඇත්ත. ඒ ඇත්ත දකින්න මොහොතකට මනස විවර කරගෙන මනස ඊට තියාගෙන මේ දේශනාව ශ්‍රවණය කරන්න කියන කාරණාව මතක් කරනවා. ඔබක් නිසාද අපි ඒ තරම් උත්සාහයක් ඒ තරම් කැපකිරීමක් කරන්න අවශ්‍ය මේ ධර්මය අහන්නට ඒ තරම් ගුණාවකින් අහන්නේ ඇසි යුත්තේ කුමක් නිසාද පින්නතුනි අපි අද නොදන්නවා වුණාට අපිට නොපෙනුනාට නොතේරුණාට සසර ඇති දුක්සහගත බව නිසායි මේ දුක්සහගත බව දුක්සහගත මේ සසරෙන් එතර වෙන්න පුළුවන්කම ලැබෙන්නේ මේ සත්‍යධර්මය තුලින් ඇති කරගන්න අවබෝධය සසර පැවැත්ම ඇති කරන හේතුව නැති කළොත් තමයි සසර දුක් සහගත පැවැත්ම නතර වෙන්නේ. ඉතින් ඒ සසර පැවැත්ම ඇති කරන හේතුව නතර කරන්න අපිට ධර්මයේ තේරෙන්න ඕනේ අපි පුද්ගලයේ කෙනෙක් මැරෙනවා පුද්ගලයෙක් මැරෙනවා කෙනෙක් ජීවත් වෙනවා පුද්ගලයෙක් ජීවත් වෙනවා කියන සංකල්පයට යටින් මෙතන දුක් ජීවිතවල ඇතිවීම ඇති වෙන්නේ යම්කිසි හේතුවක් ප්‍රත්‍යක් නිසා නම් ඒ හේතු ඒ ප්‍රත්‍ය අපිට තේරෙන්නට ඕනේ. ඒ ධර්මතාවය නැතිකොලොත් මේ දුක නැති කරන්න පුළුවන් කියන ධර්මතාවය තේරෙන්නට ඕනේ. ඉතින් ඒ ටික තේරෙන්නේ අපිට හොඳට ධර්මය ශ්‍රවණය කළොත්. ඉතින් එහෙම ධර්ම ශ්‍රවණය කළොත් තමයි අපිට මේ සසර දුක්ඛාගත බවද උත්සාහගත බවෙන්ද මෙතෙන්න පුළුවන්කම තියෙනවා. මම මේ දේශනාව විස්තර වශයෙන් ඉදිරිපත් කරන කලින් ඒ දුක සහගත ස්වභාවය ගැන පවතින පොඩි කතාවක් කියන්නම්. මෙතනේ බුදුරජාණන් වහන්සේ වැඩ ඉන්න කාලේ විශාල මහනුවර ලිච්ඡවි රජවරු රජකම් කළේ. එතන සමූහ ආණ්ඩුවක් තිබුණේ 7700ක් රජවරු හිටියා. ප්‍රදේශයක රජකම් කළේ අම්බසක්කර කියලා රජ ඉතින් මේ අම්බසක්කර කියන රජුලුවන්ගේ පාලන ප්‍රදේශයේ නගරේ කඩ ගොඩාක් තිබුණා. ඔය අතර එක ආපන ශාලාවක් කඩයක් තිබුණා. ඒ කඩේ වෙළඳ මහත්තයා හරීම දැහැමි අවේම මාතසිරුට වචන කතා කරන අවේම ගුණහපත් කෙනෙක්. කිසිම වෙලාවක කෙනෙකුගේ හිත රෙදෙන්න කිසිම දෙයක් කියන්නේ නැහැ. ඉතින් ලෝක සමාජය ඇසුරු කරනකොට නොයෙක් විදිහේ ඒකට තියෙනවා වෙලාවකට මෙයාට ප්‍රසන්නතා කරලා යනවා වෙලාවකට බයිනවා ඒත් ඒ හැම කෙරෙම උපේක්ෂා සරට මෙයා ඉතින් මේ වෙළඳ මාත්‍යාගේ වෙළඳසැල ඉස්සරහා පාර මඩ වෙලා ලොකු මඩවලක් තියෙනවා. මෙයා කඩේ ඉන්නකොට මෙයාට පේනවා ගොඩේ දෙනෙක් හොඳට ඇඳුම් පළඳුම් ඇඳගෙන යනවා. මඩ තැවරිලා ඒව ජරාවාස වෙනවා. ඒ වගේම සමහර අය මඩේ ඇද වැටෙනවා. ඉතින් මෙයා ගෙදර ඉඳලා උදේ තමන්ගේ ආපන ශාලාවට කඩේට එන ගමන් මග හම්බුණා හරකෙක් මැරිලා සුදු පාට වෙච්ච උණු කට්ටක් තියෙන ගව ඔළුව. මෙයා ගෙනල්ලා මඩවලින් එක දැම්මා ඒක පාරු කරන මිනිස්සුන්ට ඊතර වෙන්න. මඩ තැවෙන්නේ නැතුව අතුරුල ඊතර වෙන්න කියලා. මේ වගේ අනිත් අය ගැන ඉතා චූටි දීපව හිතලා පරිහිත කරුණු කටයුතු කරන කෙනෙක්. ඉතින් මේ වෙලද මහත්මයාට ඥාති පුත්‍රයෙක් හිටියා. තමන්ගේ සහෝදරියගේ පුතේ බෑනා කෙනෙක්. ඉතින් මේ ඉතින් එදා දවසක් ගියක් ගෙදින්න ගියාම රාජපුරුෂයෝ වට කරනවා. හොරු ටික හොඳ දක්ෂ නිසා හොරු පැනලා යනවා මේ ළමයා වාග් වෙනවා. ඊට පස්සේ යාට කනකොට කෝ මෙච්චර කල් හොරගම් කරව බඩු කිව්වම ආවල් තැන තියෙන්නේ කිව්වම මොන මාමගේ ගෙදරට එකගෙන ගියා. ගියාම බඩු හම්බුනා. ඒ රාජපුරුෂයෝ දෙක දෙන්නවා මාව මැරෙන්නේ නැහැ. අනේ මාව ඉක්මනට මැරෙනවා නම් කොච්චර හොඳද? අනේ මට මැරෙන්න විදියක් නැහැනේ. මේ වේදනාව විඳ විඳ ඉන්නවට වඩා මැරෙන්න තියවටිනවද කියලා. ඉතින් අර තමන්ගේ මාමා මොකද කරන්නේ? මාමට තේරෙනවා මෙයා හිතන සිතුවිල්ල. හැමදාම දවස ගානේ ළඟට ඇවිල්ලා මේ මරණයට වඩා මේ ජීවත් වීම වටිනවා ජීවත් වීමම ශ්‍රේෂ්ඨයි ඒ නිසා අනේ මම ජීවත් වෙන්නේ මම ජීවත් වෙන්නේ කොහොමද කියලා හිතන්නේ ජීවත් වෙන්න උත්සාහවත් වෙන්න ජීවත් වෙන්න ධෛර්යය ගන්න කොහොම හරි ජීවත් වෙනවා බේරෙනවා කියන තැනකින් උත්සාහවත් වෙන්න කියන්නේ දවසක් දවසක් ගන්න. රජවරුන්ගේ සිරතක් තිබුණ විශ්වනාගන රාත්‍රියේ කාලේ ඇවිදිනවා ගම් යම් ගම් වල රජවරුන්ට හෝ රාජ්‍යයට කියනවා ඔබ පේන්නේ නැහැ පේන්නේ නැහැ කියනවා මට පේන්නේ නැ විදිහක් නැහැ දුන්නේ කියනවා ඊට පස්සේ ඇයි ඔබ මෙයාට ජීවත් වෙන්න එපා මැරෙන්න කියලා මැරෙන්න එපා ජීවත් වෙන්න කියලා කියන්නේ මේ උඩට ඉන්න මිනිස්සු ඔයාගේ හතුරෙක්ද කියලා අහනවා මෙයා ඔච්චර දුක් විඳිනවා බලන්න ඔයා කැමතිද මෙච්චර දුක් විඳින මිනිස්සුන්ට මැරෙන්න එපා කියලා කියන්නේ එයා දුක් විඳින ගාන වල සතුටක් දැනෙනවා. ඊට කියනවා රජතුමනි උඩට ඉන්නේ මගේ ඥාති පුත්‍රේ මම ගොඩාක් එයාට ආදරේ. ඉතින් හතුරුකමට නෙවෙයි මිතුරුකමින්ම ආදරේ හින්දාමයි මම කියන්නේ මැරෙන්න එපා ජීවත් වෙන්න කියලා කියනවා. ඊට පස්සේ ඒක පුදුම ආදරයක් නේ මෙච්චර දුක් විඳින කෙනෙකුට තවත් දුක් විඳින ජීවත් වෙන්න කියලා මැරෙන්න එපා කියන එකට හේතුව මොකද? මෙතනින් මගෙන් අහන්න එපා ටිකක් එහාට ගිහිල්ලා අහන්න කියනවා. මොකද මේ මම කියන මෙයාට ජීවිතයේ කොහොම යන්තම් තියෙන්නේ අතහැරෙනවා. ඊට පස්සේ ටිකක් පැත්තකට ගිහිල්ලා අහුවාම කියනවා මෙයා හිතේ මට පේනවා. මැරිලා මෙයා ආපහු උපදින තැනත් මට පේනවා. මෙයා දරුණොත් ගිහිල්ලා උපදින්නේ අවීචි මහ නරකේ. අවීචි මහ නරකේ උපදින විඳින දුකට සාපේක්ෂව මේ උලෝකේ ඉන්නවා කියන්නේ ජීව විමානයක ඉන්නවා වගේ. ඒ නිසා මම මේ දෙපැත්ත පේන හින්දා යාට කියන්නේ මැරෙන්න එපා. ජීවත් වෙන්න ජීවත් වෙන්න උත්සාහවත් වෙන්න කියන කාරණාව කියන්නේ කියලා අර ප්‍රේතය මතක් කරනවා. එතකොට කොහොම හරි මේ ප්‍රේතයාගේ වචනය අදහන විශ්වාස කරන ක්‍රමයක් හොයාගෙන ප්‍රේතයට ඇතුළු ලැබෙන විදියත් තියෙනවා. නමුත් මම මේක මතක් කළේ පින්වතුනි ධර්මයේ ඒ කතාව වලින් පෙන්නනවා අවීචී තියෙන සතර දුකයි කියන බුදුරජාණන් වහන්සේ මේ අපි ඉපදෙන වලට වෙනව මහලුනවා කියන තැනකින් විතරක් ඉඳලා නෙවෙයි අපිට නොපෙනුනාට පින්වතුනි උලෝඩ ඉන්න එක දිව්‍ය ලෝකෙක ඉන්නවා වගේ කියලා පෙන්නනවා අවීචී මහා නරකයේ ඒ දුකට සාපේක්ෂව නමුත් අද අපිට වචන ඇරුණට ඒකේ බරසාරකම නොතේරෙන නොපෙනෙන නිසා අපි බය නැතුව ඉන්නේ. කුණු වතුර එකක් ඇඟේ හැරුණාම මෙන්න මෙච්චරයි කියලා කිව්වොත් ලොකු වේදනාවක් වෙන්නේ නැති කියලා හිතන්න පුළුවන්. නමුත් ඇඟේ හැරෙනකොට ඇති වෙන වේදනාවත් වේදනාව කවදාවත් හිතලා කෙනෙකුට දැනෙන්නේ නැහැ. එතනයි මේ තියෙන ප්‍රශ්නේ තියෙන්නේ. දුක කියන එක ගැන කොච්චර කතා කළත් ඒක උඩින් බේර අවීචය එබඳු දුක උපදින සතර අපාය ධර්මය නොදන්නා ලෝකයට හරියට ගෙදර වගේ කියලා පෙන්නේ. මේ වගේ දුක්සහගත සසරකයි අපි ඉන්නේ. ඒ බඳු දුක්සහගත සසරෙන් අපිට මිදෙන්න පුළුවන්කම ලැබෙන්නේ මේ සත්‍යර්මය අවබෝධ කරගත අවබෝධ කරගත්තොත්. ඉතින් අන්න ඒ බඳු දුක්සහගත සසරෙන් ඈතර වීම සඳහා තියෙන එකම පහුර නිසායි කියන එකම තොටුපොළ මේ සද්ධර්මය නිසා මේ ධර්මය මනාව ඇසිය යුත්තේ මනාව සියයට යුත්තේ ඔගලන්ට හිතෙනවා ඇති සමහර විටක එහෙම කිව්වට ඔබ සමහර විට බොරු කතා වෙන්න පුළුවන් කවුද දන්නේ ඔබ ඇත්තද කියලා සමහර විට තරකානුකූලව හිතන කෙනෙකුට හිතෙන්න පුළුවන් හොඳයි මේ අපාය නොපෙනෙනවා නම් එකත් පැත්තකින් තියන්න එක විශ්වාස නොකරනවා නම් ඒකත් පැත්තකින් තියන්න එකම එක කාරණාවක් පිටුදමේ පිට දමව මෙලොව තියෙන එකම එක කාරණාවක් දිහා බලන්න හොඳට ඔකුලේ ජීවිත වෙන්නේ කියන කාරණාව උදේ ඉඳන් අවශ්‍යකම් වැඩ කරලා සමාජයට රැය ඉඳන් එළිදකම් වැඩ කරලා ඔකුල හොයන්න මොකද්ද කියලා බලන්න මේ හොයන්නේ නිදුක් බව නෙමෙයිද කියලා බලන්න මේ මහන්සි ගන්නේ දුක නැති කරන නෙවෙයිද කියලා බලන්න මේ මහන්සි කරන්නේ සැප සතුට දෙක ලබා ගන්න නෙමෙයිද කියලා බලන්න. හම්බ වෙලා තියනවාද ඔයගොල්ලෝ හොයපු සැප මෙච්චර කාලයක්. හම්බ වෙලා තියනවාද ඔයගොල්ලෝ හොයපු සැප සතුට මෙච්චර කාලයක්. පුළුවන් වෙලා තියනවාද දුක කියන එක ජීවිතෙන් අයින් කරන්න. හැමදාම ඔයගොල්ලෝ සැප හොයන අය වෙලා තියනවා මිසක සැප විඳින අය වෙලා තියනවාද? මරණ කම්ම කරන්නේ සැප විඳින්න සැප හොයනවා. එකතු කරලා එකතු කරලා තියලා විඳින්න වෙලාවක් නැහැ මැරිලා ආයෙත් එහා පැත්තෙන් පටන් ගන්නවා. ඉතින් මොනක් තියෙන කෙනෙකුට අනන්ත සංසාරේ නොපෙන්නතු කෝනේ නැහැ. මේ ජීවිතේ මේ ජීවිතේ ජීවත් කරගන්න ආහාර පාන ටික හොයාගන්න. ජීවිතේ ජීවත් කරන්න මේ ධර්ම උත්සාහය ඇති මේ කෙනෙකුට ලැබෙන්න අවශ්‍ය නම් සුදුසු නම්. ඉතින් එතෙන්දි මම මතක් කරන්නේ බුදුදහමෙන් පෙන්වන්නේ පරලොව කමක් නෙමෙයි. එළවම දුක කියන එකෙන් මිදෙන මාවත. ඒ නිසා සියලුම දුකෙන් මිදෙන්න පුළුවන් දර්ශනය. මරණයෙන් පස්සේ නෙමෙයි මරණයට හිමිකාරයෙක් කියන මේ ජීවිතේම මරණයෙන් මිදෙන මඟක් පෙන්වන බුදුරජාණන් වහන්සේ. මරණයෙන් පස්සේ නෙමෙයි ලෙඩ රෝගයට පුදුම වෙච්ච මේ වලට පත්න වෙන ජීවිතය මහලු වෙන ස්වභාවයුක්ත මේ ජීවිතය තුළම මහලු නොවන ධර්මතාවයක් තව පැත්තකින් කිව්වොත් අචර අමර ජරාවක් මරණයක් නැති මානසික මට්ටමක් නැත්තම් ජරා මරණ දුක ස්පර්ශ නොවන දුකෙන් දුක් විඳින්න වෙන්නේ නැති ඒ තන බුදුරජාණන් වහන්සේ පෙන්වන ජීවිතයේ ඒකයි බුදුරජාණන් වහන්සේ දේශනා කළේ අප්‍රමාදෝ අමත පදං අප්‍රමාදය කියන්නේ නොමරීමට වචනය ප්‍රමාදෝ මච්චුනෝ පදං ප්‍රමාදය කියන්නේ මරණයට වචනය අප්‍රමත්තා නමියන්ති අප්‍රමාදව කටයුතු කරන කෙනා මැරෙන්නේ නැහැ ප්‍රමාදෝ යේ පමත්තා යථා මත යමෙක් ප්‍රමාදව කතා කටයුතු කරන ජීවත් වුණත් මල ටික මලමිණි ටිකක් වගේ ජීවත් වුණත් මලමිණි ටිකක් විතරයි එයා මිනිසෙක් වෙලා කරගන්න ඕන ටික කරගත්තේ නැහැ මැරෙන සසරට හිංකාරයක් වෙලා ඉන්නව මිසක මැරිච්ච මිනිහෙක් ඉන්නවා වගේ ඉන්නව මිසක එයා මරණයට යමක් කරගත්තේ නැහැ ඒ නිසා බුදුදහමෙන් පෙන්නන්නේ මරණයෙන් පස්සේ ලබන විමුක්තියක් නෙවෙයි කියන කාරණාවත් පෙන්නනවා මම මෙතන ඉඳන් විස්තර කරන්න යන දහම් කරුණු ගොඩාක් සමහර විට ගැඹුරුයි ඒ නිසා හොඳට ශ්‍රවණය කරන්න කියලා කරනවා ධර්මයේ සඳහන් වෙනවා කම්මන වත්තති ලෝකෝ කම්මන වත්තති පජා මේ ලෝකයේ කර්මය නිසායි පවතින්නේ කම්මන වත්තති ලෝකෝ මේ ලෝකය කර්මය නිසා පවතිනවා කම්මන වත්තති පජා මේ සත්ව ප්‍රජාව කර්මය නිසා පවතිනවා. එතකොට කම්ම නිබන්ධන සත්ත රතසානි වයති උපමාවක් වෙනවා බුදුරජාණන් වහන්සේ. යම්සේ කරත්තයක රෝදේ ගැටෙන්නේ නැති විදිහට හරි කරලා තියෙන අර යකඩ ඇනේ ඒකට කියන කඩ ඇනේ කියලා. ඒ කඩ ඇනේ නිසා කරත්තේ බොහෝ දුර යනවා. ගැලවෙන්නේ නැතුව කඩ ඇනේ තියෙනකම් රෝදේ බොහෝ දුරට යනවා. ඒ කඩන්නේ ගැලුවොත් කරත්ත වැඩිදුර යන්නේ ඒ වගේ කම්ම නිබන්ධන සත්ත කර්මයෙන් බඳුන සත්‍යය රත්ේ කඩන්නේ වගේ කර්මයෙන් යනවා කර්මය නැමැති කඩන්නේ කරවන්න පුළුවන් නම් කෙනෙකුට මේ සංසාරම අවසන් වෙනවා ඉතින් මම අද ඔයගොල්ලන්ට එක කාරණාවක් කියලා දෙන්න උත්සාහවත් වෙනවා කර්ම රැස් වෙන්නේ කොහොමද කර්ම ක්ෂය කරන්නේ කොහොමද කියන කාරණාව ජීවිතෙන් වෙනලා දෙන්න උත්සාහවත් වෙනවා. ඉතින් මේ සිතාන්තය ගොඩක් ගැඹුරු ස්වභාවයක් තියෙන්නේ. ඇත්තටම ශුන්‍යතා පරිසංයුක්ත ශුන්‍යතාවේ හා ජීතිච්ච දර්ශනයක්. ඒ නිසා බොහොම තීක්ෂණව හිත යොමු කළ යුතුයි මේ කාරණාව තේරුම් කර ගන්නට. මේ කර්මය සියද කාරාව නිසා ලෝකය සත්ව වර්ගයක් පවතින්නේ සත්‍යයේ කඩයනේ වගේ මේ සත්‍ය කර්මම යනවා. එතකොට කර්මය නැමැති කඩයනේ ගලවන්නට ඕනේ. එතකොට එහෙනම් ඉස්සෙල්ලා අපි කර්මය කියන්නේ මොකක්ද කර්ම රැස් වෙන්නේ කොහොමද කියන කාරණාව දැනගෙන තියෙන්නට ඕනේ. එතකොට කර්මක්ෂය වෙන්නේ කර්මක්ෂය කරන්නේ කොහොමද කියන කාරණාව දැනගෙන තියෙන්නට ඕනේ. ඒ ටික දන්නවා නම් ඒ ටික දකිනවා නම් ඒ දැනීම ඒ දැකීම අපි සන්තකේ තියෙනවා නම් අපිට තේරෙනවා මේ කර්ම රැස් කරගත්තා. දැන් මේ විදිහටයි කර්ම ක්ෂය වෙන්නේ කර්ම ලෙහෙන්නේ කර්ම නැති වෙන්නේ අපිව දැන දැන අපිම බැඳෙන දැල අපි වියා ගන්නවා අපිව බැඳෙන්නේ නැති විදිහට අපි දැල ලෙහෙනවා කියලා අහුවෙන්න හෝ බැඳෙන එක දැන දැන කරන්න පුළුවන් තව පැත්තකින් ගත්තාම මේ කර්මයට නැත්තම් සංඛාරයට බුදුරජාණන් වහන්සේගේ ධර්මය තුල උපමාවක් තියෙනවා මොකක්ද? පටබනවා වගේ කියලා. පටබනවා කියලා කියන්නේ පින්නතුනි ඔය පටරෙදී කන්නේ අපි මල්බෙරි ගස් වල හැදෙන පණුව ඉන්නේ. ඒ පණුව තමන්ගේම නූල් වලින් කෝෂයක් හදනවා. හදලා වට කරලා වට කරලා බැඳලා මොකද එයා පණුව සමනලයක් වෙන්න. අහිංසක ප්‍රාර්ථනාවක් තියෙන්නේ. එයා කෝෂයක් හදලා හදලා හදලා හදලා වැටලා උන්කි දුරක් කියලා පොසේ වගේ. වැටලා ඒ දුරෙන් ඇතුළට ගෙහින්න ඉතුරු ටිකක් තොරා. වහගෙන සමනලයක් වෙන්න ඉන්නේ. ඉතින් පටපමුව විසින් වියපු ඒ කෝෂය නිසාම පටපමුවට බැරෙන්න වෙනවා. මොකද පටවේදී ලියන්න ඒ මනුස්ස මොකද කරන්නේ? එහෙම Yeah. බෑ. ඉතින් කියන ඔක්කොම වැඩේ කරලා තියෙන්නේ ගහක් පැලයක් මොටේජෙක් හැදෙන ටික විතරයි. විඥානයේ ප්‍රතිසන්දි වශයෙන් රූපයට ගැසගත්තට පස්සේ ඒ සිතෙන් කියලා තියෙන උපරිම දේ නාම රූප හදනවා කියන ටික විතරයි. ඒ සිතේ තියෙන නාම ධර්ම වලට අනුව රූපය සකස් වෙන්න කටයුතු කරලා විතරයි තියෙන්නේ. විඥානයක සිතක ගතියක් පැවැත්මක් එතන ඉහට දකින්න එපා. ඒක වැරදිද? අඹ ඇටෙන් ඉතිරියක් අවශේෂ කර්ම අවශේෂ ක්‍රියාදාමයක් දකින්න එපා ගහක් දෙයක් හැදෙනවා කියන තැනරේ ඊට පස්සේ ඒ වගේ විඥානය නිසා ප්‍රතිසන්ද වශයෙන් දැසගත්තාම නාම රූප වෙනවා කියන තැන නාම රූප දෙක හදන්න වැය වෙලා දැන් මේ සිත අර ඇටේ අප ගහ හදන්න වැය වෙලා අප ගහ තුල ඇටේ නැහැ මේ නාම රූප තුල විඥානය නැහැ. නාම රූප කියන එක විඥානය කියන එක ප්‍රතිසන්දි සිත කියන එක වැයලා තමයි නාම රූප කියන ටික සිතේ තියෙන නාම ධර්ම වලටම රූපය ඇදෙනවා. දැන් මේ නාම රූප දෙකේ වර්ධනයට මෙහෙන් කනබුන ආහාරයෙන් හැදුණු ආහාරය උදව් වෙනවා රූපය හැදෙන්න. ළමේ ලොකු වෙනවා කියලා කියන්නේ මේ නාම රූප දෙක තමයි වර්ධනය වෙන්නේ. මුලදී අතු වෙන්නේ නැහැ මොටේලෙක් විතරයි පොඩි අංකුරයක් විතරයි ඒ වගේ මේ නාම රූප දෙකේ මුඛ්‍යම කාලේ අතු වෙන්නේ නැහැ පළවෙනි තියෙන ඉඳලා අතු වෙන්නේ නැහැ නිකන් අංකුරයක් විතරයි තිබුණේ ටික ටික වැඩෙන්න වැඩෙන්න අතු වෙන්නේ ඇතුණා වගේ ඇහැ කන දිව නාසය ශරීරය මනස කියන මේ අතු වෙන්නේ ටික බෙදුණා අතු වෙන්නේ බෙදලා මේ ගහ තවත් මොහොතක් නැතුණා. ඒ වගේ විඥානය නිසා ගහ ඇතන වගේ දකින්න නාම රූප ගහ ලොකු වෙනකොට අතුවිති බෙදුනා වගේ දකින්න නාම රූපච්චය සලආයතන ඊට පස්සේ අතුවිති බෙදුනත් ගෙඩි හැදෙන්නේ මේක හොදට මොහු කරන්න ඕනේ ඒ වගේ ඉද පරිපංකිත ආයතන නම් මේ ආයතන මොහු කරා යන්නේ පස්සේ රූපේච උපපජ්ජේ චක්කු විඥාන සෝත පටිච්ච සත්තේච උපපජ්ජති සෝත විඥාන කියලා මේ ආධ්‍යාත්මික ආයතන ටික හැදුනට පස්සේ දැන් විඥාන නාම සලආයතන කියලා ආයතන ටික හැදුනාම බාහිර රූප සත්‍ය ස්පර්ශ වීම නිසා වේදනාව ඇති වෙනවා දැන් අනිත් පැත්තට බලන්න අර අඹ ගහේ අඹ ගෙඩිය ආйти කොහාටද කියලා හොඳට බලන්න අපි අපගෙඩිය කඩලා අතට අරගෙන කියනවා අපගෙඩිය මගේ කියලා අපගෙඩිය මට කියලා නමුත් අපගෙඩිය මටද අපගෙඩිය මගේද අපගෙඩිය ආයිතිකාරද කියලා විපරිත නැති මනසකින් බලන්න අපගෙඩිය ආයිති ඒක පැවැත්ම බලනකොට අනිත් පැත්තට බලන්න අපගෙඩිය ආයිති දිනුතුනේ නැට්ටට නැට්ට ආයිති අතුවිති වලට අතීතිකයිති කඳට කඳයිති අඹ ඇටේට. ඒක වෙන් කරන්න බෑ අඹ ඇටේ ඉඳලා ගෙඩි හැදෙනවා කියන තැන දක්වා අඛණ්ඩ සම්බන්ධතාවයක් තියෙනවා. අඹ ඇටේ නැති වුණොත් ගෙඩිත් නෑ කියන තැන. අඹ ඇටේ අඹ ඇටේ ඉඳලා කඳ නැතුව අතීතී ගෙඩි තියෙනවා කියලා යෙදෙන්නේ නෑ. අඹ ඇටේ තියෙනවා කඳක් තියෙනවා අතු විදිහට ගෙඩි හැදෙනවා කියලා යෙදෙන්නේ නැහැ. අඹක් තියෙනවා ගහක් ඇටෙක් තියෙනවා ගහක් තියෙනවා ආතතික් තියෙනවා නැටි නෑ ගෙඩි තියෙනවා හේදෙන්නේ ඒ වගේ විඥාන නාම රූප සලආයතන පස්ස වේදනා කියන ටික වේදනාව ගෙඩි වගේ ස්පර්ශය නැට්ට වගේ ආයතන අත්විති වගේ නාම රූප කඳ වගේ විඥානය බැටි වගේ අනිත් පැත්තට යන්න ඕගලන්ට ඇහෙන රූපයක් බලලා සැප වේදනාවක් උපදිනවා නම් ප්‍රිය ඇහෙන් රූපයක් බලලා දුක් වේදනාවක් උපදිනවා නම් අප්‍රිය ඇහෙන් රූප බලලා දුක් වේදනාවක් උපදින උපේක්ෂා වේදනාවක් උපදිනවා නම් උපේක්ෂා සහගත මේ වේදනාවට හේතුව මොකන්ද මේ වේදනාව මගේ මේ වේදනාව මම මේ වේදනාව මගේ ආත්මය කියලා අපි කහේ කිය කඩලා ගත්තට මේ වේදනාව ආйти මොකේද ගෙඩි ආйти මොකේද නැට්ටට වගේ මේ වේදනාව ආйти ස්පර්ශයට ස්පර්ශය ආйти මොකේද ආයතන වලට ආයතන ආйти නාම රූප වලට නාම රූප ආйти විඥාණයට කියලා පින්වතුනි අද ඕගොල්ලෝ නොදන්නවා වුණාට ඕගොල්ලෝ මේ ජීවිතය කියලා අපි පුද්ගලයෙක් කියලා දකින තැනකයි ගෙඩි හැදෙන අඹ ගහකයි රූප බලන ඕගොල්ලන්ගේ ජීවිතය අතර වෙනසක් නැහැ අපි පුද්ගලයේ සත්‍යය කියලා හිතුවට මෙතන තියෙන ස්වභාව ධර්ම. ඔයගලන්ට හිතනද අපේ ඇටේ සත්‍ය පුද්ගලයේ කින්දයි නාම රූපුනේ මේ ගහ බීජයක් හැදුනේ කියලා. සත්‍යක පුද්ගලයේ කින්දද අතුයි තිබෙදුනේ. සත්‍යක පුද්ගලයේ හින්දද පරාග පෝෂණය මල් හැදිලා නැටි හැදුනේ. සත්‍යක පුද්ගලයේ හින්දද ගෙඩි හැදුනේ. ඒවත් ඵල දරනවා කියලා ධර්මතාවයක් වෙනවා. එතකොට ඉතින් එතන සත්පුද්ගල භාවයෙන් තුළ ධර්මතාවයක් වුණා මේ ප්‍රතිසන්දි සිත කියන්නේ මොකද්ද? ඉස්සෙල්ලා ගහේ අප ගෙඩියක් ඇතුළේ තිබුණා බෑටයක්. පෙර අවිද්‍යා සංකාර නිසායි පෙර ගහේ අවිද්‍යා කර්ම කියන බීජ ටික නිසායි මේ ඇටි මේ විඥාන නාම රූප කියලා කියන්නේ විඥානය කියලා එතකොට මේ විඥානය නිසා නාම රූප වෙලා නාම රූප නිසා ඇහැ කන දිවනාසය හැදිලා ස්පර්ශ වෙලා වේදනාවක් ඇති වෙනවා නම් තාපත්තකින් ගත්තොත් වේදනාව කියන තැන ඔයගලන්ට ප්‍රකට නැත්නම් ඇහැට රූප පෙනෙන මට්ටම දකින්න විපාකයි. බලන මට්ටම නෙමෙයි හැබැයි. සීමා නොකරලද මනසකින් බැලුවහම එනකොට බැලුවොත් මම බලන්නේ ඔරලෝසුව දිහා. එතකොට මගේ පෙනීම සීමා වෙලා ඔරලෝසු එක වස්තුවකට. බැලුවොත් මම බලන්නේ වීදුරුව දිහා. මගේ දැකීම සීමා වෙලා එක වස්තුවකට. නමුත් පෙනෙනකොට සීමා නොකරන ලද්ද මනසින් ඔක්කොම පේනවා. නමුත් පෞද්ගලික කරගෙන සීමා කරගෙන විඳින්න බෑ එකක් එක වස්තුවක්වත්. කියන මට්ටමේ පෙනෙන ටික දකින්න පුරාණ කර්මෙන් හටගත් විපාක ගහක ඇතිච්ච ගෙඩි මෙතන දක්වාම ප්‍රතිසන්දියේ ඉඳලා පෙනෙනවා කියන තැන දක්වාම එකට අඛණ්ඩ ධර්මතාවය තියෙන මේ ටික ඔයගලන්ට කර්ම රැස් වෙලා නැහැ. කෙලෙස් නැහැ. රාග දේශ මොහ නැහැ. අනුසේවත් නැහැ. මේ ටිකේ නියමම ධර්මතාව ටිකක් තියෙනවා. තාවට කනට ශබ්දයක් ඇහෙනකොට ඒ ශබ්දය ශබ්දය අහනකොට ශබ්දයකට කන සීමා වෙලා අහනකොට නෙවෙයි ඇහෙනකොට සීමා නොකරලද මනසෙන් බොහෝ ශබ්ද ඇහි නමුත් එක ශබ්දයක් පෞද්ගලික කරගෙන අල්ලගෙන පිටින්න හිතන්න බැරි ඒ සීමා නොකරලද මනසින් ඉන්න උගලන්ට ඇහෙන ශබ්දය ගන්න මේ සත්‍ය ඇහෙන මට්ටම අයිති ගහක හැදෙන ගෙඩිය වගේ පුරාණ කර්මෙන් හටගත් විපාකයේ කියන තැනට යනකම් යනවා. ඉබඳු මට්ටමේ රාග, ද්වේෂ, මොහ මේ සත්‍ය තුල අවිද්‍යාව කෙලෙස් ආශ්‍රව මුකුත් නැහැ, කර්ම නැහැ. ගෙඩිය ඇතුලේ ගෙඩි ගෙඩිය දෝෂයක් නැහැ පිටවතුනේ. අප අප කන්න බය වෙන්න එපා. අප කෑවට කඩ වෙන්නේ නැහැ. අඹ ඇතුලේ තියෙන ඇටේ ගැන විතරයි වත බලා ගන්න ඕනේ. අමුයෙන් ඔබ කෑවත් ප්‍රශ්නයක් නැහැ, ඉතෝල කෑවත් ප්‍රශ්නයක් නැහැ, ගැට කල් කෑවත් ප්‍රශ්නයක් නැහැ. ඒකෙන් ප්‍රහාණයක් වෙන්නේ නැහැ. ඒ කියන්නේ අඹ ගෙඩි කෑම නෙමෙයි දෝෂේ තියෙන්නේ. ඒ වගේ ඇහෙන් රූප බලවට ප්‍රශ්නයක් නැහැ. පිනෙන මේ අඹ ගෙඩිය කනවා වගේ ඇහෙන් රූප බලන එක හැබැයි කර්ම රස වෙන විදිහට බලන්න පුළුවන් නම් අඹ ගෙඩිය කන්න ඇට ඉතුරු කරන්නේ නැති වෙන විදිහට ඒකයි මෙතෙන්දී අවශ්‍ය වෙන්නේ. ඒ ටිකයි මම මේ කියලා දෙන්න හදන්නේ. ඉතින් මේක අවශ්‍යම දෙයක් වෙයි ඇත්තටම අවශ්‍ය කෙනෙකුට. අවශ්‍ය කෙනෙකුට නෙවෙයි අවශ්‍ය කෙනෙකුට අවශ්‍යම දෙයක් වෙයි. එතකොට මෙතනදී ගෙඩිය ගහක හැදෙන අඹගහේ හැදෙන ගෙඩි ටික වගේ අප ඇටේ ඉඳලා ගෙඩියට අඛණ්ඩ සම්බන්ධතාවයක් තියෙනවා වගේ ප්‍රතිසන්දි සිතේ ඉඳලා රූප පෙනෙන තැන දක්වා ඕගොල්ලෝ අමුතුවෙන් චුති සිත මොකද්ද භවංග සිත මොකද ගොඩක් දෙනකොට ප්‍රශ්න ඕවා ඇත්තට මේවා හිතුවා කියලාත් අපිට බේරුමක් නැහැ අවශ්‍ය නැහැ දැන් අවශ්‍ය වෙන්නේ භවංග සිත කියන්නේ මොකද්ද කියන කාරණාව චිත්ත විද්‍ය කියන්නේ මොකද්ද චිත්තක්ෂණය කියන්නේ මොකද්ද කියන දේ නෙමෙයි ඇත්තට ප්‍රශ්නේ තියෙන්නේ කෙරෙනවා කියන ටික දක්වා ඕගොල්ලෝ හෙව්වත් නැතත් වෙන තියෙන ටික වෙලා අවශ්‍ය නැහැ ප්‍රශ්නයක්. දැන් විපාකයේ කර්මයක් කරනවා ගන්න කොහොමද කියන තැනයි හොයාගන්න උත්සාහවත් වෙන්න ඕනේ. ඒ කියන්නේ අපි හොයාගන්න උත්සාහවත් වෙන්න ඕනේ අපගේ තියෙන ඇතුලේ තියෙන ඇට ඉතුරු කරන්න කොහොමද කියන කාරණාවයි මේ ප්‍රශ්නේ. ඒ කියන්නේ එතකොට මම මතක් කළා රූප පෙනෙන, ශබ්ද ඇහෙන, ගඳ සුවඳ දැනෙන, ස්පර්ශ ලැබෙන මට්ටම් ටිකද දකින්න මොන වගේද? කයේ ගෙඩි හැදෙනවා වගේ. ඔන්න ඔය ටික සම්පූර්ණව වෙඩි සිදුයි. කෙලස් නෑ, ක්ලේශ අනුසයක්වත් නෑ. හැබැයි මතක තබා ගන්න සීමා නොකරනද මනස මම ඔයගලන්ට ඒකට උපමාවක් දෙන්නම්. අද්ද මේ මට බයිනවා කියලා ඔයගලන්ට තරහ එයිද? මං ගැන හොඳ කියනවා කියලා ඔයගලන්ට සතුටේද? නැත්තම් ලැජ්ජාව හිතේද? නැත්තම් මටත් එහෙම තියනවා නම් හොඳයි කියලා ඒ සත්‍ය ඇහෙනත් එක්කම ඕගොල්ලන්ගේ ඕගොල්ලන්ට බඩු මුට්ටු සිහි වෙයිද? මුකුත්ම තේරෙන්නේ නැහැ. නෑ කිසිම දෙයක් නෑ. සම්මාජ්‍යමන භාෂාව සෝතම් පටිච්ච සද්දේට උපපටිති සෝත විඥාන කියන ටික තියෙනවා එතන. කනත් සද්දයක් නිසා සෝත විඥානය ඉපදෙනවා කියන ධර්මතාවය තියෙන්නේ. නමුත් ඒ ටික තිබුණා කියලා තමන්ගේ මනස එක නිමිත්තක් කතා ගන්න සමත් වෙලා තියෙනවද කියලා බලන්න. කන අහිංසක නැද්ද කියලා බලන්න, සද්දය අහිංසක නැද්ද කියලා බලන්න. ඒකෙන් කර්ම රැස් වෙලා නැහැ. ඒකෙන් කෙලෙස් ඇති වෙලා නැහැ. ඒකෙන් ලෝකයේ කියන එක ඇති වෙලා නැහැ. ඒකෙන් ඒ සම්පතෙන් ඕගලන්ට ලාභයක් අලාභයක් යසසක් අයසක් නින්දාවක් ප්‍රශංසාවක් සැපක් දුකක් කියන ධර්මතා අටින් එකක්වත් දෙන්න සමත් වෙලා තියෙනවද කියලා බලන සත්‍යය මොහොතකට හිමින් සිහි කරගන්න මොහොතකට හිමින් සිහි කරගන්න මනසින් නොදන්නා භාෂාවෙන් කෙනෙක් කතා කරගෙන කරගෙන ගියොත් ඒ සත්‍යය ඇහෙයි ඒකම අපිට තේරුනේ නැහැ කියන්නේ අපේ මනසේ කිසිම ගතියක් එදිලා නැත්තම් මේ සත්‍යයෙන් අපිට වෙන හිරිහෙර මොනවද කියලා බලන්න බැරි වෙලා සත්‍යයක් නම් ඇහෙනවා කියලා හරි හිතුවොත් ඒකද අපි හිතන එකක් මිසක ඒකද සත්‍යයට අයිතිද කියලා බලන්න මොකක් හරි සත්‍යයක් කියලා හරි හිතුවත් හිතන එක අපි හිතනවා මිසක සත්‍යයට අයිතිද සත්‍යයේ වගේම වුණොත් ඇහැට පෙන්වන රූපේ සැබෑම අර්ථය රූපේ සැබෑම ප්‍රകൃති අර්ථයේ අන්නා භාෂාවෙන් යුක්ත යමක් පෙනෙනවා වගේ අර ඇහෙනවා වගේ කවදාවත්ම දැකලා නැති දෙයක් හම්බ වෙනකොට අපේ මනසේ කිසිම විස්තරයක් එන්නේ නැහැ. තියෙන්න බෑ. ඒක නේද ඒක ඇත්ත. සත්‍යයේ පතුමයි පිටින රූපේ. මේ ආයතන හයේ මැට් එකයි. එතකොට ඔන්න ඔය ටික අයිති විපාක වලට විපාකම කර්ම රැස්ලා නැහැ. අනුභ කියලා කියන්නේ ඔන්න දැන් තමයි අවශ්‍ය දැන්. පින්වතුන් දන්නවද කර්ම කියලා කියන්නේ ඒ ස්පර්ශ ආයතන හයට නැඹුරු වෙලා උපදින මනෝ විඥාණයටයි කර්මසිත කියලා කියන්නේ. ඒ ස්පර්ශ ආයතන හයට නැඹුරු වෙලා හිතන්න ඕනේ නැහැ. නැඹුරු වෙච්ච පමණකින් කර්මයි. කර්ම රැස් වෙන හැටි. කර්ම කියලා කියන්නේ පුඤ්ඤාපි සංඛාර, අපුඤ්ඤාපි සංඛාර, අනිත්‍යාපි සංඛාර කාය සංකාර, වාචික සංකාර, චිත්ත සංකාර. කුසල අකුසල ආනිච්ච ස්වභාවයෙන් යුක්ත සිතින් කීම් කිදීන් වලට කර්මය කියලා කියනවා. මේ කර්ම රැස් වෙන්නේ කොහොමද කියලා බලන්න. කර්ම රැස් වෙන්නේ කොහොමද කියලා බලන්න. ඔගොල්ලෝ හිතන්න විදුරෝ කියලා හිතන්න පොඩ්ඩක්. වහම ගාවට කඩදාසිය කියලා හිතන්න. හරි. කඩදාසිය කියලා හිතනකොට වීදුරුව කියලා හිතපු එක තියනවද? නෑ. ඇති වෙලා. ඒක තියෙනවා. හිතන්න පුළුවන් හිතින් සිතාන්ති ඉවරයි. වීදුරුව කියලා හිතෙන් වචන කිව්වොත් තමයි සත්‍යයක් වචනයක් ඇහි. කඩදාසිය කියලා කියනකොට වීදුරුව කියලා කියපු වචනේ තියනවද? ඉදිරිය ගන්න අපි අත දෙක කළ අරගෙන තියන්න අත දෙක කළා. කඩදාසිය ගන්න අත දෙක කරනකොට කඩදාසිය ආපහු තියන්න අත දෙක කරනකොට අර ඉදිරිය ගන්න තියන්න කරපු ක්‍රියාව කායික ක්‍රියාව කියනවද? හිතපු කියපු කරපු දේවල් ඔක්කොම එතන එතන ඉවර වුණා නේද? ඇති වුණා. නැති වුණාට කියන්නේ නැති වුණා කියලා නෙමෙයි අපිට කියන රැස් වුණා කියලා. කොහොමද රැස් වෙන්නේ? හිතන දේවල් රැස් වෙනවා, කියන දේවල් රැස් වෙනවා, කරන දේවල් රැස් වෙන්නේ කොහොමද? අපි දැක්කා හිතන එක හිතීමෙන් ඉවරයි, කියන එක කීමෙන් පස්සේ ඉවරයි, කරන එක කිරීමෙන් පස්සේ ඉවරයි. හිතන කියන කරන එක ඉවර නම් හැම සිද්ධාන්තයකම බලන්න ඔක්කොම එතන එතන ඉවර වුණාට අන්තිමට නිර්මාණය වෙලා තියෙනවා හිතන කියන කරන කර්ම ඔක්කොම රැස් වුණා කියලා. කොහෙද රැස්ුනේ? කොතනද රැස්ුනේ? කොහොමද රැස්ුනේ? ඒකයි හොයාගන්න ඕනේ විද්‍යාව. අපි මොන විභාගයක් ලියුවත් අන්තිමට මේ විභාගෙට ලියාගන්න බැරුණා. මේ විභාගෙ පාස් වෙන්න බැරුණා. අපි මේ මනුස්ස ජීවිතේ තේරුමක් නැති වෙයි. ඉතින් දේශනා අතර මේකත් එක දේශනාවක් නම් නෙමෙයි. මේ කියන්නේ යථාර්ථයක් මොකද ඒ නිසා මේක සයතුක සිද්ධියක්. හොඳට බලන්න ඔයගොල්ලෝ කොහොමද කර්මය කියන එක රැස් වෙන්නේ කියලා මම ඔප්පු කළ පෙන්නුවා හිතන දේ කියන දේ කරුණ දේ එතන එතන නැති වෙනවා කියලා. නමුත් අපිට හිතන කියන කරන හැම දෙයක්ම කර්ම වෙලා. දැන් අපි බලමු කොහොමද රැස් වුනේ කියලා. බලන්න මම කිව්වා ඇහැට රූපයක් පෙනෙනවා කියන ටික විපාකයි. කෙලස් නැහැ කියලා. හැම වෙලාවෙම විපාකය නැත්තම් ඵලය හේතුවක් කරගන්නවා. දැන් මේ හිතන කියන කරන දේ එතන එතන ඉවරුණාට හිතන කියන කරන දේ පෙනෙන රූපෙට අයිති කියන ඇගීම තියෙනවා නම් පෙනෙනවා කියන රූපේ ඇත්ත පෙනීම මාත්‍රයක් විතරයි දිට්ඨිය දිට්ඨමත්තං හිතන කියන කරන දේ පෙනෙන දේට අයිති දෙයක් නෙමෙයි හිතන්න සිත් ඉපදෙලා හිතලා ඒ සිත් නිරුද්ධ වෙනකොට හිතන බව නිරුද්ධ වෙනවා කියන්න සිත් ඉපදිලා වාචී සංකා වාචී විඤ්ඤාති රූප උපදිනවා ඒ සිත් නිරුද්ධ වෙනකොට නිරුද්ධ වෙනවා කරන්න සිත් ඉපදීම නිසා කාය විඤ්ඤාති රූප ඉපදිලා කරනවා ඒ සිත නිරුද්ධ වෙනකොටම නිරුද්ධ වෙනවා කියලා මේ හිතට කියන කරන එකෙත් ඇත්ත නොදන්නකොට පේන රූපෙත් ඇත්ත නොපෙනෙනකොට මේ ඇත්ත ඇති නොදන්නා අවිද්‍යාවෙන් මොකද කරන්නේ ඕගොල්ලෝ හිතන කියන කරන දේවල් මේ විපාකයට බඳිනවා පෙනෙන දේ විපාකයක් වීදුරුව කියලා කියන්නේ පෙනෙන දේ වීදුරුව කියලා කිව්වේ පෙනෙන දේ ඇල්ුවේ වීදුරුව කියලා ඕගොල්ලෝ හිතපු මෙහෙ හිතුව කිව්ව කළ ඔක්කොම මේ පෙනුණු දෙයට දැන්නා. මම කිය මේක උඩාක් සියුම් ගැඹුරු දර්ශනයක් මම කියන්නේ. දැන් පෙනෙන දේ ඵලය හිතන කියන කරන කර්ම ඵලයට බැඳලා ඵලයේ හේතුවක් කරගෙන තියෙනවා. කර්ම ඉවරයි කියලා කියන්නේ නැත්තේ මොකක් නිසාද? ඒ සිද්ධාන්ත ඉවරුණාට ඔයගලන්ට ඇත් ඉදිරි පිටට මේ රූපේ සිහි වෙනකොටම තක්කලා ඔවි විදුර කියලා හිතපු එක ගතියි. ඒ රූපේ දකින්නකොට විදුර කියලා කියපු වචන ටික තියෙනවා. මේ රූපේ දකින්නකොටම විදුර ගැන කරපු දේවල් ටික තක්කලා සිහි වෙනවා. එතකොට මරණසන්න මොහොතේ ඔයගලන්ට කර්ම නිමිත්ත කියලා වචන ටික එන්නේ නැහැ. හිතන්න දෙයක් එන්නේ නැහැ. කරන එකක් එන්නේ නැහැ. හිතින් කියින් කියින් බැඳපු මේ නිමිත්ත විතරයි සිහි වෙන්නේ. ඕක දකිනකොට යම් විදිහකටද ඔයගොල්ලෝ මේ වෙන දෙයක් හිතලා කියලා කරලා තියෙන ඒ කටි ටික ඔක්කොම මේක තියෙනවා. ඒ නිසා කර්ම රැස්නවා කියලා කියන්නේ. ඒක මම ධර්මානුකූලව නම් ඔයගලන්ට පෙන්නන්නම්. කර්ම සිත් ඇති වෙන හැටි කර්ම සිත් පෙන්වන්නේ කොහෙද? අභිධර්ම පිටකේ ධම්ම සංගණි ප්‍රකරණේ අපි බලමු කර්මසිතක් ඇති වෙන හැටි කොහොමද කියලා පෙන්නනවා. යස්මින් සමේ කාමෝචර කුසල චිත්තං උපන්නෝති සෝමනස්සාගත ඥාන සම්ප්‍රිත සසංකාරික රූපාරමණං වා සබ්දාරමණං වා ගන්ධාරමණං වා රසාරමණං වා පොට්ටබ්බාරමණං වා ධම්මාරමණං වා යං යං වා පනාරබ්බ තස්මින් සමේ පස්සෝ හෝති වේදනා හෝති සංඥා හෝති චේතනා හෝති චිත්තං හෝති කියලා විස්තර කරන හොඳට ඔගොල්ලෝ බලන්න ඒවා යම් කලක කාමවචර කුසලසිතක් උපදීද සෝමනස්සහගත විතාව සතුටේ කර්මඵල ආධාන විශ්වාසයෙන් යුක්තව කර්මඵල ආධාන විශ්වාසයෙන් යුක්තව ඊටම සතුටින් කිසි කෙනෙකුගේ මෙහෙවීමකින් තොරව තමම හිතලා කාමවචර කුසල සිත උපදවා ගනිත කොහොමද? රූපයක් ඇහෙන රූපයක් කෙල්බගෙන හෝ සද්දයක් කෙල්බගෙන හෝ ගන්ධයක් කෙල්බගෙන හෝ රසයක් කෙල්බගෙන හෝ කයට ගැටෙන ස්පර්ශයක් කෙල්බගෙන හෝ හිතට දැනෙන ධර්මාරම්භණයක් කෙල්බගෙන හෝ කර්මසිත ඇති කරගෙන ඇති වෙනවා. එතකොට බැරි වෙලා මේ විදිහට කළාම රූපේ එල්බගෙන නම් මේක හිතලා කියලා කරලා තියන්නේ ඕගොල්ලන්ට අපි කියමු එක රූපයක් එල්බගෙන මේ රූපේ මේ කරවන ලෙසයි මේ පුදුරජාන වහන්සේට ආතුන් වහන්සේට tempත් කරලා තියෙන්නේ අනේ පුදුරජාන වහන්සේ අරහත් සම්මා සම්බුද්ධ මහාකාර්මිකයි කියලා හිතුවා සාදු කියලා වචන කිව්වා මලු පහන් පූජා කළා ඔය හිතපු කියපු කරපු ටික දැන්දී ඔය නිමිතට දැන් ඕගොල්ලෝ ඔන්න ත්‍රිකාරින් වර්ගා ගෙදරින් කවුරුත් කියලා තමයි හිතලමයි ඒ තමම් තනියමමයි ගියේ බල කිරීමකින් තුළ හරි සතුටින්මයි ගියේ කර්ම බල අධහන විශ්වාසකින් යුක්තව කුසල කර්ම කළාම සුගතිගාමි වෙනවා කියන දැකීමකින් යුක්තවමයි ගියේ කියලා ওই ටික හින්දා යෝගුල ගුණ හිතලා සාදු කියලා කියලා කයි මල් ටික උකඩාගෙන ගිහලා වැත්තා හිතුව කීප කරපු දේ ඉවරයි ඔයාලා කර්ම නිමිත්ත කියලා කියන්නේ මරණසන්න මොහොතේ ඔන්න ඒවන් ඒ දැකපු චිත්‍රය වනසයක් ඇති ඉදිරිපිටට එන්නේ නැහැ. දැකපු චිත්‍රය ඉදිරිපත් වෙන්නේ. චිත්‍රය ඉදිරිපත් වෙනකොට ඕගොල්ලෝ මෙහෙම නැදපු කරුණට ඔක්කොම තියෙනවා. මේක වනසයේ බුදුරජාණන් වහන්සේගේ ධර්මතප්ප කරලා තියෙන්නේ මෙහෙමයි මෙහෙමයි කියලා එදා කියපු විපිසෝ ගාථාවේ ගුණ ටික ඔක්කොම යම් පවනකටද කිව්වේ ඒක ඔක්කොම තියෙනවා. එතකොට දැන් දැකද කාමවචර කුසල නිමිත්ත කුසල කර්මයක් රූපාරම්මණවා ඊට පස්සේ සද්ධාරමණවා දැන් මේ සත්‍ය ආරම්භ කරනවා මේ බණ කියනවා බණ අහනවා අපි බණ ආයුවා බණ අහන්න යනවා මේක සත්‍ය ආරම්භණය කරගෙන උතන ওই සිත්තිදලා තියෙන්නේ මේ වගේ ස්පර්ශ ආයතන හයම මුල් කරගෙන ඇති වෙන්න පුළුවන් එතකොට කර්ම රැස් වෙනවා කියලා කිව්වේ මොකද්ද කියන එක පැහැදිලි කරගන්න අපේ සිතේ ඇතිවෙන හිතින් කීම් කිරීම පෙනෙන ඇහෙන අරමුණු වලට බැඳහම කර්මයි. කර්ම රැස් වුණාම ලෝකයේ කියන එකක් හැදෙනවා. ලෝකයේ කියන එක තියෙන හැමදාම අවිද්‍යාව ඇතුලේ. අපි කිව්වේ බලන්න ලෝකයේ කියන තැනට ආවහම අපි හරි අසරණයි. ලෝකයේ කියන තැනට ආවහම තමන්ට තනියම ජීවත් වෙන්න බෑ. අනුන්ගේ තමයි යැපෙන්න ඕනේ. තමන්ව සතුටින් තියනවද නැද්ද? තමන්ව දුකටපත් කරනවද නැද්ද කියන කාරණාව ආйти අනුන්ට. ලෝකයට ඇයි අපි බලමු හැමදාම කනට ශබ්ද ඇහුනේ ජර්මන් භාෂාවෙන් නොදන්නා භාෂාවෙන් කතා කරන කෙනෙකුගේ ශබ්ද තමයි අපිට ඇහුනේ. මුකුත් දන්නේ නැහැ. ඒ සද්දේ කනට ඇහෙනවත් එක්කම අපි දැන් කර්ම චේතනා පටන් ගන්නවා අපි ගාව. ආ මට මේ බයිනව නේද කියලා. සද්දේ ඇත්ත පෙන්වන්නෙත් නෑ මට බයිනවා කියන එක අපිම නේද හිතුවේ කියලා චේතනාව ඇත්ත පෙන්වන්නෙත් නෑ. ඒ දෙකේ ඇත්ත නොපෙන්නකොට අවිද්‍යාව වැඩ දෙකක් කරනවා. ඇත්ත නොපෙන්නනවා චේතනාවත් ඇති කරනවා. මට බයිනව නේද කියලා හිතනවා. මට බයිනෝ නේද කියලා හිතපු එකේ ඇත්තත් නොපෙන්නකොට අවිද්‍යාවෙන් ඇත්ත නොපෙන්නකොට සංකාරය මොකද කරන්නේ? ආයුණ සංකාර රැස් කරනවා මේ හිතපු එක රැස් කරනවා එන්නදෙට. ගැට ගන්නවා. මොකද්ද? එතකොට ඕගලන්ට ඇහෙන්නේ බැනපු කෙනෙක්ගේ ශබ්දය. දැන් ඕගලන්ට බැනපු කෙනෙක්ගේ ශබ්දය ඇහෙන එකයි ජර්මන් භාෂාවෙන් කතා කරන කෙනාගේ ශබ්දේ ශබ්ද එකමයි මේ සද්දේ කනගාවට ඇහෙනකොටම අපේ ගැඹුරු කියලා මෙන්න මෙතන. සද්දේ කනගාවට ඇහෙනකොටම ඉතාමත් වේගවත්. මේ මට බයිනවා නේද කියලා ඕගොල්ලෝ හිතලා තියෙනවා. ඒ සද්දයත් දන්නේ නැහැ මාට බයිනවා නේද කියන එක හිත අපි නේද හිතුවේ අපේ නේද හිතේ නේද පහළුනේ කියලා දන්නේ නැහැ. ශනිකව ගැට ගහලා ඉවරයි සද්දේ බැලුමක් කරගෙන දැන් මහලා තියෙනවා. ඊට පස්සේ ජීවන භාෂාවෙන් කතා කරනකොට අපිට කිසි දෙයක් නොතේරෙනවා වගේමයි සද්දය. ඒබඳු සද්දයක් ඇහෙනකොටම මේ මගේ ಗುಣ කියනවා මට ප්‍රශංසා කරනවා නේද කියලා අපි හිතන්නේ. මට ಗುಣ කියනවා මං ගැන ප්‍රශංසා කරනවා කියන එකද අපිමයි හිතුවේ කියලා පෙන්වන්න නැති වුනහම අපිට දැනෙන්නේ ඒ ප්‍රශංසාව සද්දෙන් ආවා වගේ. මනසේ තියෙන gati ටික අහිංසක මහිංසක සත්‍යයක් අනිදිරිට එනකොට ලාභයේ විදිහට හිතලා බඳලා අලාභයේ විදිහට හිතලා බඳලා යහත විදිහට හිතලා බඳලා අයත විදිහට හිතලා බඳලා නින්දාවේ විදිහට හිතලා ඒක බඳලා ප්‍රසන්නතාව විදිහට හිතලා බඳලා තැප විදිහට හිතලා ඒක බඳලා දුක් විදිහට හිතලා බඳහම මේ සත්‍යය ඕගලන්ට ලාභ අලාභ යහත අයත නින්දා ප්‍රසන්නතාව තැප දුක් ඕගොල්ලෝ මානසින් මේ සත්‍යයට බැඳලා ඉන්න තා බැඳගෙන ඉන්න තා ඕගොල්ලෝ ලෝකේ ඉන්නේ. දැන් ඕගොල්ලන්ට ඕන විදිහට ජීවත් වෙන්න බෑ. ඕගොල්ලෝ ඕගොල්ලන්ගේ ජීවිතේ ඕගොල්ලන්ගේ මනස තමන් කියන තැන පවර්ලා දීලා තියෙන අනුන්ට සත්‍යයට ලෝකයට. දැන් තමන් වහල් විදිහට එන්නේ අපි හැම කෙනෙක්ම. ඒ කියන්නේ ඕගොල්ලන්ම සතුටින් තියනවාද කියන්නේ කයිති තියෙන අනුන්ට. ඇයි ඒ අය හොඳට කතා කළොත් ඔයගොල්ලෝ සතුටුයි. ඒගොල්ලෝ හදිසිය දැම්මොත් ඔයගොල්ලන්ට දුක එනවා. ඔයගොල්ලෝම දුකටපත් කරනවද නැද්ද කියන එක කරන්න පුළුවන් අනිත් අයට. පුළුවන්ද වෙයිද? ඇයි අනිත් අය දැම්මොත් ඔයගොල්ලන්ට දුක එනවද නැද්ද? එනවා. අනිත් අය හොඳට ප්‍රශංසා කළොත් ඔක්කොම සතුටින් කතා කළොත් ඔයගොල්ලන්ට සතුටුද නැද්ද? සතුටුයි. ඕගොල්ලන්ගේ දුක හෝ සැප සතුට අසතුට දෙක තියෙන ඕගොල්ලෝ ගාවත අනුද දෙන්නේ අනුගා ඉතින් අසතුට එපා සතුට ඕන නම් ප්‍රශංසා නින්දා එපා ප්‍රශංසා ඕන නම් ලෝකෙට වැද්දගෙන ඉන්නගෙන හතරත්තේ නැහැමදා එහෙම ඉඳගෙන චාරුබස් කියලා තමයි ඕගොල්ලන්ට ප්‍රශංසාව ගන්න වෙන්නේ එහෙම නැතුව බලන්න ඇත්ත නෙවෙයිද කියලා ඕකම වහල්කම නෙමෙයිද නිදහස නැතිකම නෙමෙයිද ওই වගේ මානසික මට්ටමක් තුල ඉඳගෙන නෙමෙයිද අපි සැප හොයන්නේ කියන එක බලන්න ටික හොඳට ඇස්සරන ඊට පස්සේ බැරි වෙලා කන ඉදිරි පිට වෙන ශබ්දය වෙනම එකක් අපිට ඒ ශබ්දය ආරම්භය හොඳ ලාභ අලාභය සායස නින්දා ප්‍රසන්න සැප දුක් කියන ධර්මතා ආකාරණයම අපි හිතන්නේ කියන එක අපිට ලැබුණොත් අපේ මනසේ ඇති වෙන gati එකක්වත් මේ සත්‍යයට බැඳෙන්නේ නැත්තම් අපිට ලෝකෙන් කිසි කෙනෙකුට රිදවන්න හෝ සතුට ගෙනත් දෙන්න පුළුවන්ද කියලා බලන්න. තමන් තමන්ටම විවහල් පුද්ගලෙක් කියලා. කිසිම කෙනෙකුට වහල් නොවුණු පුද්ගලෙක් වෙලා කර්මක්ෂය වීමත් ඒකමයි. රහතන් වහන්සේ කියලා කියන්නේ මේ ලෝකේ ඉන්න නිවහල් පුද්ගලයා. කිසි කෙනෙකුට වහල් නොවුණු කිසි කෙනෙකුට දුක පීඩාවක් ගෙනත් දෙන්න බැරි උපරිම මේ ශරීරයට ගහයි, කඩයි, කුඩු කරයි. ඒ තුන්හන්සේට එල්ලවීමක් කරන්න බැහැ මාසේ. ලෝකයා මේ කය හිතේ ඇති වෙනවා මම කියලා මම කියන ගතිය මේ රූපෙට බඳිනකොට මේ කය මම වෙලා. කින්නතුනි හැම වෙලාවම කර්ම රැස් වෙනවා කියලා කියන්නේ ස්පර්ශ ආයතන හය විපාකයි ඒ ස්පර්ශ ආයතන හයට තමන්ගේ මනසේ ඇති වෙන චේතනාව මුල් කරගෙන ඇති වෙන හිතින් කියින් කියින් ස්පර්ශ ආයතන හයට බතිනතා කර්මයි කර්ම ක්ෂය වෙනවා කියලා කියන්නේ කර්ම ක්ෂය කර ඥානය කියලා කියන්නේ විපාකයේ විපාකයක් විදිහට දන්නවා දිට්ඨිය දිට්ඨපත්ත සුතේ සුතපත්ත මුතේ මුතපත්ත විඤ්ඤාතේ විඤ්ඤාතපත්ත හිතන කියන කරන දේවල් එකක්වත්ම මේ ස්පර්ශ ආයතන හයට බඳින්නේ නැහැ ගැට ගන්නෑ බඳින්නේ ගැට ගන්න නැතුව ඉන්න පුළුවන් එයාට ඇහෙන පෙනෙනකොටම රූපය ඇත්තත් පෙනෙනවා පෙනෙන්නේ හිතන්න බැරි නෑ රහතන් වහන්සේට පෙනෙනවා විදුරුව කියලා හිතන්න පුළුවන් මට මේ වීදුරුව දෙන්න කියලා කියන්නත් පුළුවන් මම වීදුරුව ගන්නවා කියලා කරන්නත් පුළුවන් හැබැයි දන්නවා වීදුරුව කියලා හිතන සිත් උපදපු නිසා වීදුරුව කියන අදහස ඉපදුනා ඒ සිත නැතිනම් නැති මේ පැත්තේ තමයි ඒක මේ මේ පැත්තට බදින්නේ වීදුරුව කියලා කියන වචන සිත් උපදපු නිසා වචි සංඛාරය ඇති වුණා ඒ වචි ඒ සිත නැති වෙනකොට විතක්ක ਵਿਚාර නැති වෙනවා විතක්ක ਵਿਚාර නැති වෙනකොට වචනේ නැති වෙනවා හොඳට දකින්න කරන්න ඕනේ ගන්න ඕනේ කියන චේතනාව නිසා කාය විඤ්ඤාති රූප ඉපදුන නිසා ගත්තා. ඒ සිත් නිරුද්ධ වෙච්ච නිසා කරන දේ නිරුද්ධ වුණා කියලා හිතන කියන කරන දේ ආධ්‍යාත්මික හේතු ප්‍රත්‍ය හේතු නැතිව නැති වෙනවා කියලා දකිනවා. කොහොමද කිව්වතුනේ ගහේ තියෙන කිඩි අපේ අපිටයි තියෙන්නේ. පෙනෙන දේ තියෙන්නේ ඇහැ රූප චක්කුඥාන හේතු තුන් දෙනා නිසා පෙනෙන දේ. මනසත් ධර්මාරමණන් මම විඥාන නිසා හිතට දේ වෙන්නේ. හිතට දේ පෙනෙන දේට පෙනෙන දේ හිතන දේට අයිති වෙන්නේ කොහොමද? නැට්ට නිසා ගහේ ගෙඩිය තියෙන්නේ. මේ ශරීරයේ තියෙන නිසා අත තියෙන්නේ. අත කොහොමද ගෙඩියටයි තියෙන්නේ? ගෙඩිය කොහොමද අතටයි තියෙන්නේ? ගහ ගෙඩියයි ගහට අතයි මේ පැත්තට. අපි මේ දෙක එකට සම්බන්ධ කරලා ගෙලියමගේ කියලා අල්ලගත්තට මේක අපේ දෝෂේ. ඒ වගේ එකක් නෙමෙයි මේ අපි කරන්නේ. ගෙඩිය වගේ තමයි පෙනෙනවා කියන එක. අපේ අත වගේ තමයි මේක කඩලා ගන්නවා කියන එක මනෝවිඤ්ඤාණය වගේ මේ ගන්නවා කියන එක. නමුත් හිතන්න මනෝවිඤ්ඤාණය ගෙඩිය කඩලා ගන්න ප්‍රශ්නයක් නැහැ. හැබැයි දකින්න ගෙඩිය ආයේ නැට්ටට අත ආයේ ශරීරයට මේ දෙක දෙපැත්තට කියන්නේ. එච්චර රහතන් වහන්සේලා කියන්නේ අපි වගේම හිතයි. අපි වගේම කියයි. අපි වගේම වචන කතා කරයි. නමුත් අවිද්‍යාව නැති නිසා කර්ම රැස් වෙන්නේ මේ සතහන දකිනකොට සිහි වෙන්න වීදුරු නැහැ මනසේ. මොකද ආය සිහි වුණා ලෝකයා මේ ප්‍රඥප්ති විවහාර කරනවා කියන එක සිහි වෙයි. ඒකද සිහි වුණේ තමන්ගේ මනසේ කියන එක සිහි වෙයි. ඇත්තම දකිනවා. ඒ නිසා මෙහෙ හොයාගෙන යන වීදුරු නැහැ. මේ හොයාගෙන යන බාහිර හොයාගෙන යන ගෙවල් දොරවල් නැහැ. බාහිර තරහකාරයෝ නැහැ. අමනාප මනාප සද්ද නැහැ. ඒ නිසා ආතනාංශ කියලා කියන්නේ මේ ලෝකයේ සියලුම සියලුම ආකාරයේ දුකෙන් නිදහස් වෙච්ච නිවහල් නිදහස් එකම චින්තනයක් පවත්වන සියලුම ආකාරයෙන් නිවිච්ච සිසිල් වෙච්ච ජීවිතයක් ගත කරන උතුම් උතුම් කෙනෙක්. ඒකට දෙන්න අපිට කොමාවල් නැහැ. අපි දන්න විදිහට අනුමාන දෙයක් තමයි කියන්න පුළුවන්. නමුත් ඒත් ඒ ගතිය ඇති කරගන්න බෑ. බුදුරජාණන් වහන්සේ ජීවත් වෙwidetildeම දුකින් මිදෙන්න මඟ පෙන්වුවා. දුක ඇති කරගත්තේ අපිමයි දුක හදාගන්නෙත් අපිමයි දුක නැති කරගන්න වෙන්නේ අපිටමයි කියන කාරණාව. ඉතින් බුදුරජාණන් වහන්සේ දේශනා කළා ලෝකේ කියන එක පවතින කර්මය නිසායි. අම්මා තාත්තා දුව පුතා අයියා අක්කා කියන ටික පවතින්නේ. ඇස් ඉදිරිපිටට ආවේ හැමදාම චිත්‍රයක් විතරයි. සත්‍යයක් විතරයි. ඒක අම්මාගේ තාත්තාගේ දුවගේ පුතාගේ සද්ද අම්මාගේ දුවගේ පුතාගේ රූප උනේ යාන වාහන ඉදකලම් මිල මුදල් වල රූප උනේ වාහන වල සද්ද උනේ මනසේ ඇති දුවා දරුව ගෙවල් දුරවල් යාන වාහන ඉදකලම් මේවට බැඳපු නිසායි ඒ නිසායි කම්මන වත්තති ලෝකෝ ලෝකයේ කියන එක කර්මෙන් පවතින්නේ කම්මන වත්තති පජ මම ඉන්නවා තව සත්‍යයේ ඉන්නවා පුද්ගලයේ ඉන්නවා අනිත්‍යයේ ඉන්නවා කියලා මේ ප්‍රජාව හදලා තියෙන කර්මය කම්ම නිබන්දනා සත්ත රතත්තානීව යායති කර්මෙන් බඳුන සත්ත රතේ කඩයන්නේ කර්මය යම විපාකයේ කර්මයක් බවට පත් කරගන්නවා මනසේ තියෙන සිතින් කියින් කියන විපාකයට බඳලා විපාකයේ කර්මයක් බවට පත් කරගන්නවා මේ පෙනෙන එක විපාකයක් පෙනෙන දෙයට හිතන කියන කරන දේ කළා පෙනෙන දේ කර්මයක් බවට පත් කරගන්නවා මරණ සම්මත කර්ම නිමිති එළඹ සිටියාම අපට නදාගත්ත දැන් ඊට පස්සේ ඉරියව් වැටි ආයෙත් කලුණාම ආයෙත් මේ වගේම ගහක් ඇති. නවත්තන්න. ඒකෙත් මේ වගේ පිළේ පිළිනකොට මේ වගේ හිතයි හිතන එක ආයෙත් මේ වගේ ගැටකයි අනිත්‍ය පිටේ සංකාර ආයෙත් මේ වගේම ඇටේ පැලවිලා ගහක් ඇති. මේ හේතුඵල ධර්ම කියලා වරක්. සත්‍යයේ ඉපදීමේ නෙමෙයි මේ ජරා මරණ දුකේ කියලා වරක්. මේ පටිච්ච සමුප්පාද ධර්මතාවය කියලා වරක් නැහැ. තව පැත්තෙන් ගත්තොත් අවිද්‍යාවේ කෙලවරක් නැහැ. අවිද්‍යාව තමයි මුල් කාරණා. අවිද්‍යාවේ කෙලවරක් නැහැ. ඉතින් මට මෙතනදී පෙන්වන්න ඕනේ පින්වතුනි සසර කියන එක දුකයි. ඒ දුක් සහගත සසරෙන් එතර වෙන්න තියෙන එකම අවස්ථාව මෙන්න මේ බුදුදහම. මේක ලේසි විද්‍යාවක් නෙමෙයි විද්‍යාව ලේසියෙන් හම්බ වෙන්නේ නැහැ. පින්වතුනි උප්පරිම කුසල ධර්ම කරපු කෙනෙක් වාසනා භාගීය බව උප්පරිම තියෙන කෙනෙකුට හම් වෙන වටපිටාව තමයි බුද්ධ උත්පාද කාලයේ මනුෂ්‍ය ජීවිතයේ සද්ධර්ම ශ්‍රවණය. ඔය තුන ඔය ධර්මතා තුන එකට එකතු කරගන්න බැරි වීමමයි සසර ආවේ. ඔය ටික එකට එකතු කළ දුන්නාම බත් පිඟාන විතර අතට දුන්නා වගේ. ඒ වගේ ධර්මයේ හරියට අවබෝධ කෙරුණා වගේ හරියට මේ ටික දුන්නා මෙච්චර ටිකක් ලැබලා නිවන ඇගේ හැපෙන්නා වගේ ඇගේ හැපෙද්දි තහ ගන්න නැතුව අහකට ගන්නවා නම් ගිලෙන්න යනකොට ඔරුව ලං කරද්දි නගින්න නැත්තම් ඔරුවේ දෝෂේ නොනගින කෙනාගේ දෝෂේ මිසක අග්ගවතුර හියන මිනිසෙකු දුකිනේ ළඟ කළ ඔරුවට නොනගින ලෙසයි සගම දෙන්න බන අතහා නොගැනේ දුගතිය වැදතුප කිම දුක විදිනේ කියලා බලන විදාගම ආන්දරෝ ලියපු කාව්‍ය ටිකේ අර්ථය තේරුම් ගන්න තියන නිවන කෙලවර කොට ඒ ටික. ඉතින් අපි ඔරුව ලං කරනවා නගින්න වෙලාවක් නැහැ මොකද වැඩ කටයුතු ගෙවල් දොරවල් වල දූ දරුවන්ගේ වැඩ කටයුතු ගිලෙන්න යන්නේ මේ තනිතම බේර ගන්න හදන ඔප්පුවට ආපු කෙනාටම පුළුවන් නේද ගිලෙන්න හදන තව කෙනෙක්ව බේරගන්න බේරගන්න වතුරේ තමන් ගිලි ගිලි අනිත් කෙනෙක්ව බේරගන්න පුළුවන් වෙයිද ඈ දහම් ටික අහන්න වෙන්නේ ගිලෙන්න යන මිනිස්සුෙකුට උගලක් කළා වගේ ඒ භවනාට උකට එන්නවත් බණ ටිකක් අහන්නවත් සිල් සමාදන් වෙන්නවත් මොදාම පුරා කරනවත් වෙලාවක් නැහැ වැඩකට මේකේ ඔරුවට නගින්න වෙලාවක් නැහැ චෙත්තපරහිතකාමීව කටයුතු කරනවා. ඉතින් හිතේ තියෙන වචනික ධර්ම වලට ඔගොල්ලෝ යමටෙන්න පහනදාම හිත කියන කැපෙන්නේ මේක මමමයි මම කටයුතුමයි අනිවාර්යමයි කියලා. මේ දරුවන්ට මම නැත්තම් තැනක් නෑමයි කියන හොඳ යදරෙන් අරුමුත් හිත කොහොමද දරු ජීවත් වෙන්නේ නැති වේද? මම කියන්නේ මේ දරුවෝ දාලා එන්න කියලා. මැදගත්ත දෙරේ ගහන්න ඕන කියලා කතාවක් තියෙනවා. යුතුය කම් ටික කරන්න නමුත් දැක්ම කියන එක තියාගන්න. මේ කිසිම දෙයක් ඔක්කොම තෙන්තද ඒ වගේ තැන් වලට අනුකම්පාවෙන් උපකාරයක් කරනවා කරන්න පුළුවන් ධර්මයේ යුක්ත ජීවිතයක් දෙන කෙනාටම විතරයි කියන කාරණාව තේරුම් ගන්න. තේරුම් අරගෙන තමන දුකෙන් මිදලා අන්තයවත් දුකෙන් ඈතර කරවන්න කටයුතු කරන්න කියන කාරණාව මතක් කරමින් අද දවසේදී මම මේ දේශනාව අවසන් කරනවා. හැම දිනටම උතුම් නිර්වාණ සම්පත්තිය අවබෝධ කර ගැනීම සඳහා මේ දේශනාව හේතුඵල නිශ්චය වේවා සාදු කියලා. කල්පනා කරගන්න අපි සියලු ආකාර